පැයකට හුඟම් දීලා බොහොම සතුටින් ඉන්න වෙලාවේ අපිට තවත් පැයක කාලයක් තුළදී විවිධ ධර්ම ගැටළු ගැන සාකච්ඡා කරන්නත් ඒ වගේම විශේෂ බෞද්ධ නිවේදන කීපයක් ඔබට ලබා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. අපිට මේ සම්බන්ධීකරණය ලබා දුන්නේ සම්බන්ධීකරණ මැදිරියේ සිටින බත්‍රිජිත් සෞම්‍ය කුමාර මහතාට මුලින්ම ස්තුති කරලා අපි වැඩසටහන ආරම්භ කරමු. ඒ වගේම අහගෙන ඉන්න පින්වත් අපේ හිතවතුන්ට මා කියන්න කැමතියි කරුණාකරලා ලියාගන්න පුළුවන් පොතක් සහ පෑනක් ළඟ තියාගන්න. මේ නිවේදන ලියාගන්න බැරි වුණාම සමහර විටක පස්සේ කරදරයටපත් වෙලා ගුවන් විදුලියටත් නිදනටත් ටෙලිෆෝන් කරලා ආවිස්තර අහන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ සාකච්ඡාව ආරම්භ කරන්න කලින් ඔබලගේ පෑනක් ලබා ගන්න ලියාගන්න පුළුවන් පොතකුත් සමග. අද මේ ධර්ම දේශනාව ඔබට දේශනා කළේ මරදම් කඩවල ලැබුණෝරුව ලැබුණෝරු කන්දේ ආරණ්‍ය සේනාසනේ ධර්මාචාර්ය ගරු කටයුතු මාංකඩවල සුදස්සන හිමිපාණන් වහන්සේ උන්වහන්සේ දේශනා කළ ධර්මයේ ඇසුරෙන් ප්‍රශ්න අහන්නයි ඔබට ආරාධනා කරන්නේ. ඊට වැඩගත් කාරණා රාශියක් ගැන උන්වහන්සේගේ ධර්ම දේශනාවේදී කරුණු විස්තර වුණා. සල්ප වේලාවක් ඉන්න ඔබේ ගැටලු මතු කරන්නේ නැතුව අපිට තියෙනවා දැන් වෙන කීපයක් ඔබ ඉදිරිපත් කරන්න. එයින් පළවෙනි නිවේදනය තමයි ඊට වටිනා ධර්ම ග්‍රන්ථයක් එළිදක්වලා තිබෙනවා. අතිපූජ්‍ය නාගිනී ආර්ය ධම්ම හිමිපාණන් වහන්සේගේ ධර්ම දේශනා ඇසුරින් සාකච්ඡා කළ සකස්කත් ග්‍රන්ථයක් ත්‍රිපිටක විචාරද්ද මහා කම්මට්ටානාචාර්ය අතිපූජ්‍ය නාවනේ ආරිය සම්හිම්පාන් වහන්සේගේ ධර්මඥානය ඔබට තේරුම් ගැනීමට කියවන්න හොඳ කොටක් ඒක ග්‍රන්ථය සකස් කරලා තින්නේ පූජ්‍ය වේදිනියේ නන්ද සීල හිමිපාණන් වහන්සේ උන්වහන්සේට මම ආරාධනා කරන්න කැමතියි මේ නොපෙනෙන ලොව සැබෑපතු කියන මේ නව ග්‍රන්ථය ගැන කරුණු ටිකක් මිනිත්තුකින් දෙකකින් ඔබට විස්තර කරලා දෙන්න කියලා. අවසරයි. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන්න කැමති ආශිර්වාද කරන්න කැමති පළමුව ලංකාවාසී ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ අබෞද්ධ ශ්‍රාවක පින්තුනට ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ස්වදේශීය සේවයේ සිට මා පළමුවෙන්ම බලාපොරොත්තු වෙනවා අපේ ලංකාවේ වැඩ සිටින මහා ධර්ම භාණ්ඩාගාරයක් වන් මහා කම්මත්තානාචාරිය ත්‍රිපිටක විශාරද නාව්‍යනේ අරිය ධම්ම මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් පහදා දෙන නොපෙනෙන ලව සැබෑ සතු කියන ධර්ම ග්‍රන්ථය පිළිබඳව සුළු මොහොතකින් ඔබව දැනුවත් කරන්නට විශේෂයෙන්ම ධර්මය වල්වැදී අධර්මය කරලියට පැමිණි මෙවන් යුගයක මෙවන් ධර්ම භාණ්ඩාගාරවල වටිනාකම ලංකාවට දැනෙන මොහොතක අතිපූජනීය මහා කම්මත්තානාචාර්ය නාවෙනි අරිය ධම්ම මහා ස්වාමීන් වහන්සේ මහත් කරුණාවෙන් පහදා දෙන මේ ධර්ම ග්‍රන්ථය එහි අපි නම් කරලා තිබෙන්නේ අපගේ සංස්කරණයේ ඒ පුතෙනෙකුත් වෙන්නේ නොපෙනෙන ලොව සැබෑ තතු කියලා. එහි අන්තර්ගතය ගැන කෙටියෙන් යමක් කියනවා නම් කර්මය, පින සහ කුසලය අපාය තියන්නේ කොහේද? දිව්‍ය ලෝකය, කය මිස සිත නැති බඹලව සිත මිස කය නැති බඹලව මනෝකාය මරණය අන්තරාභවය මලගිය ඥාතීන්ට පින්දීම සාංඝික දාන සිත් නිවන භාවනා අන්තරාභවයේ සහ අන්තරාභවයේ පිළිබඳ ලංකාවේ සුප්‍රකට ධර්මදර ස්වාමින් වහන්සේලාගේ අදහස්. තවත් බොහෝ ධර්ම කරුණු මේ ධර්ම ග්‍රන්ථයට ඇතුළත් වෙනවා. අපි ඉදිරියේදී ධර්ම සාකච්ඡාව තුළින් ප්‍රවේශයක් ලබාගෙන ඒ කරුණු පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වන අතරම ඒ දහම් පොත ඔබට ඉදිරියේදී පරිශීලනය කරන්න ලැබේවි. ඒ උපරිම ප්‍රයෝජන ගන්නා හැටියට ලංකාවාසී සියලුම බෞද්ධ ජනතාවට අපි කරුණාවෙන් නිවේදනය කරන්නට කැමැතියි. එහෙමයි. ඉතින් හොඳයි පැහැදිලි කිරීම. මෙන්න මේ ලිපින ලියා ගන්න දැන් අර මම කියවනේ පෑනකුයි පොතකුයි ගන්න කියලා ඔන්න එකෙන් ප්‍රයෝජන ගන්න මුලින්ම. නොපෙනෙන ලොව සැබෑ තතු. ඒකයි ධර්ම ග්‍රන්ථය. නොපෙනෙන ලොව සැබෑ තතු. මේ ග්‍රන්ථය රචනා කරපු පූජ්‍ය වේදනියේ නන්දශීල හිමිපාණන් වහන්සේගේ ලිපිනේ ලියාගන්න පූජ්‍ය වේදනියේ නන්දශීල හිමි නා උයන ආරණ්‍යය නා උයන ආරණ්‍යය 500 ගම ඒ තකල්පල 500 ගම ඒ වගේමයි දුරකථන අංකයක් ලියාගත්තට වරදක් නැහැ. දුරකථන තියෙන කෙනෙකුට පුළුවන් විමසන්න. 0.7යි 2යි 3යි 4යි 8යි 8යි 1යි 8යි බිඳුව. මම ආයෙ කියන්නම්. 0යි 7යි 2යි 3යි 4යි 8යි 8යි 1යි 8යි බිඳුව. ඒක තමයි අපේ නන්දසීලින් පාරණවංශයේ දුරකථන අංකය. ලිපිනේ බලන්න හරිද කියලා ලියාගත්ත හැටි. වේදනීය නන්දසීල හිමි නා වූ වෙන ආරණ්‍යය සංසිය ගම්. ඒ අපේ පළවෙනි ධර්ම නිවේදනය. දෙවෙනි ධර්ම නිවේදනයේ මීට කලින් ඔබට ඇහිලා ඇති මේ ප්‍රාණඝාතයෙන් වළකිමු කියන අගනා පොතක් රචනා කරලා අපේ මොරගොල්ලේ සුමන යෝගීන් පාරණ වහන්සේ අවස්ථා ගණනාවකදී මේ ගැන දැනුවත් කළා. නමුත් මේක හරියට දැනුවත් වෙලා නැති නිසාද කොහෙද උන්වහන්සේ ටිකක් නොසතුටටපත් වෙලා තියෙනවා. වෙන ධර්ම දේශනාවකින් පස්සේ මේ නිවේදනය ඇහෙනකොට පොත් 3000ක් විතර ඉල්ලලා ලියුම් ලැබෙනවා. මේ පාර බොහොම සිය ගණනක් විතරයි ලියුම් ලැබුණේ. ඒ නිසා නැවත මේක ප්‍රචාරය කරන්න කියලා අපෙන් ඉල්ලීමක් කළා. ඒ නිසා මම මේ කියන්නේ ප්‍රාණඝාතයෙන් වළකින කියන පොත ලබා ගන්න ගරු මොරගොල්ලේ සුමන යෝගී හිමි ලියාගන්න මේ ලිපිනේ මොරගොල්ලේ සුමන යෝගී හිමි ශ්‍රී රෝහණ යෝගාශ්‍රමය ශ්‍රී රෝහණ යෝගාශ්‍රමය පුහුල්වැල්ල කියන ලිපිනේ ලිපිනේ ලියාගන්න මොරගොල්ලේ සුමන යෝගී හිමි ශ්‍රී රෝහණ යෝගාශ්‍රමය පුහුල්වැල්ල කියන ලිපිනේ විමසන්න ප්‍රාණඝාතයෙන් වළකින පොත නොමිලේ ඔබට ලබා ගන්න පුළුවන් මුද්දර ඒ හඳුර කියලා තිබුණ අනවශ්‍යයි කියලා නමුත් මුද්දරයක් ඇව්වොත් උන්වහන්සේට ප්‍රයෝජනවත් වෙවි. දැන් අපි සාකච්ඡාවට දුරකථන අංකය කලින් නිවේදනය කළා නමුත් මම ගැවතේ නැවතත් කියන්න 0.11 මේ කොළඹට කතා කරනකොට පිට පිට ප්‍රදේශවලින් 0.11 2යි 68යි 24යි 12 2යි 68යි 24යි 12 අංකයෙන් අපිව අමතන්න පුළුවන්. තව එක නිවේදනයක් මට තිබෙනවා ඔබට කරන්න. මේ කාලේ සිදුවෙන මාර්ගානතුරු නොඑක් අනතුරු වලින් අතපය අහිමි වෙන රෝගීන්ගේ ප්‍රමාණය ඉතාම වැඩි නිසා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ සූදානම් කරගෙන තිබෙනවා දැනට මිනිස් පටක බැංකුවක්. ඒ පටක බැංකුවට මృత ශරීර දන් දුන්නාම ඒ මృత ශරීර වලින් වලින් අවශ්‍ය කරන ඇට ඔය ධන පොල් කට්ටය කියලා අපි හඳුන්වන ඒ කොටස් නහර ඒව ලබාගෙන මృత ශරීරය අපසු බාර දෙනවා ආදාහන කටයුතු ආදී කිරීමට. ඒක නිසා මේ පණිවිඩය අපේ රටේ විශේෂයෙන් මේ කොළඹ අවතායේගේ මනසට දාන්න ඕන ඔබේ හිතවතෙක් නෑදෑයෙක් මේ ගියාම මෘත් ශරීරයෙන් පටක ටිකක් දන් දෙන්න මෙතෙක් කල්ලා තිබුණේ ඇස් දන් දෙන්නේ කියලා. ඒ පටක ටිකක් දන් දෙන්න පුළුවන් නම් අර අතපය කපලා සදාකාලික අබ්බගාතයන් වෙන අය බේර ගන්න පුළුවන්කම තිබෙනවා. මෙන්න ඒ දුරකථන අංකය. මිනිස් පටක බැංකුවේ 011 269 61 61 09 2යි 69යි 61යි 09 ඒ දුරකථන අංකයත් සමග සම්බන්ධ වෙලා ඔබට පුළුවන් මේ පිළිබඳව අවශ්‍ය විටක කටයුතු කරන්න එහෙම නැත්නම් ලිපියකින් තොරතුරු ගෙන්ව ගන්න ශ්‍රී ලංකා අක්ෂරාණ සංගමයේ විද්‍යාමාවත කොළඹ ශ්‍රී ලංකා අක්ෂරාණ සංගමයේ විද්‍යාමාවත කොළඹ මේක ධර්මදේශනාවට සම්බන්ධ නැතත් මේ කාලේ මහා දානයක් වෙනවා මරිලා පුත්තල දාන මෘත ශරීරයෙන් ජීවත් වෙන අයට පිහිටක් ලබා දෙන්න පුළුවන් නම් ඒක හොඳ දාන පාරමිතාවක් නිසායි මේ ධර්ම සාකච්ඡාවේදී මා ඔබට ඉදිරිපත් කළේ. ඉතින් මේ ධර්ම දේශනාව ඇසුරෙන් ඔබට මතුවෙච්ච ගැටලු වලට පිළිතුරු ලබා දෙන්න අද සහභාගී වෙනවා ධර්ම දේශනාව පැවැත්වූ පූජ්‍යපාද මාංකඩවල සුදස්සන හිමිපාණන් වහන්සේ ඒ සමගම පූජ්‍ය වේදනීය නන්දසීල හිමිපාණන් වහන්සේ මේ ධර්ම කරුණු විස්තර කිරීමට අප සමග සහභාගී වෙනවා ඒක නිසා මම ඔබට ආරාධනා කරනවා ඔබේ දහම් ගැටළු මේ මාතෘකාවට ධර්මදේශනාවේ කියවිච්ච කාරණාවලට අදාළව කරුණාකරලා කෙටියෙන් අහන්න ඔබේ නමක් කියලා ඇහුවොත් අපට වඩා ප්‍රයෝජනවත් වෙනවා අපිට සටහන් කරගෙන ඒ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. නිවේදක මැදිරින් කියන ප්‍රශ්නයක් අහනවා කියලා කෙනෙක් අපි ඒකට අවස්ථාව ලබා දෙන්නම් ඔබේ නම කියලා කෙටියෙන් ප්‍රශ්නය අහන්න. ඔතෙරන් සර්ණයි. මම පානතරේ නිලන්ත කියලා කෙනෙක් කතා කරන්නේ පානතර අලුබෝමුල්ලෙන්. මට දැනගන්න ස්වාමීන් වහන්සේ විස්තර කරනවා නම් හොඳයි. ඉරියාපත භාවනාව අපි සාමාන්‍ය දැන් ඇවිදිනකොට එහෙම මේ කරගෙන යන්නේ කොහොමද කියන එක මට විස්තර සහිතව තව ටිකක් පැහැදිලි කරලා දුන්නොත් ඉතාම හොඳයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. හැමදේම අන්තිම ආරාධනා කරනවා අපේ ධර්මදේශක සුවසනීප පරණවන්සිට ඉරියාපත භාවනාව ගැන කෙටි වේලාවකින් සාපේක්ෂව පැහැදිලි කිරීමක් කරලා දෙන්න කියලා. තෙරුවන් සරණයි. එතකොට අපි මේ ඉරියාපත භාවනාව කරනකොට හොඳට දැනගන්නට ඕනේ දැන් යනකොට එනකොට ඇවිදිනකොට ඒ බව නුවණින් දැනගෙන කරන්නට ඕනේ. එනකොට නුවණින් කියන්නේ අපිට සම්මාදිට්ඨිය පෙරදරි වෙන්නට ඕනේ. අපි දන්නවා දුක පිරිසිඳ දැකලා තණ්හාව දුරු කරලා මේ නිරෝධය සාර්ථක කරන්න ඕනේ කියන දර්ශනයක් නම් අපිට හම්බ වුණේ මෙන්න මේ දර්ශනයට උපකාර වෙන විදිහට නුවණින් මේ අපි මේ ඉරියව් හසුරවන්නට ඕනේ. ඒකයි මම කිව්වේ අපි හැම ඉරියව්වකම මුල මැද අග කියන තුනම ඉරියව්වේ ඉපදීමත් ඉරියව්වේ මැද ඉරියව්වේ නැතිවීමත් දුක හැටියට සම්මර්ෂණය කරනවා නම් මම හිතන්නේ මෙන්න මේක තමයි අපිට දුක්ඛේ ඥානං උපදින හැටි. ඒ වගේම ඉඳගෙන ඉන්න, හිටගෙන ඉන්න, ඇවිදින කියන මේ හතර ඉරියව්වම මේ විදිහට නොනින් බැලිය යුතුයි. සාමාන්‍යයෙන් දැන් ඉරියාපත භාවනාව සතිපට්ඨාන සූත්‍රය ඉතාම හොඳට විස්තර කරලා තිබෙනවා. දැන් වහන්සේගේ ධර්මදේශනාවෙන් පැහැදිලි කළා වගේම සතිපට්ඨාන සූත්‍රයෙන් නැති gedarak නැති ධර්මයි. ඒ නිසා ටිකක් ඒවා කියවලා තේරුම් ගැනීමෙන් මේ අහපු දේ වඩා තහවුරු කරගන්න පුළුවන්කම තිබෙනවා. අපේ වේදනීය සංඥාසිත ඉතාම කෙටියෙන් යමක් උභාන්සේගේ අත්දැකීමක් හැම දෙයක් දෙන්න පුළුවන්. ඉරියාපත භාවනාව කියන්නේ ඇත්ත වශයෙන්ම අපේ සිහිය පිහිටවා ගන්න සිහිය දියුණු කරගන්න අප්‍රමාදී ගුණය වඩා ගන්නට හේතු වෙන හොඳ භාවනා ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දීඝනිකායේ වදාළ සතිපට්ඨාන සූත්‍රයේදී මේ ගැන හොඳට විවරණයක් කරලා තිබෙනවා. අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති ආදි වශයෙන්. එතන දැක්කෙනවා අපි මේ කරන හැම කටයුත්තක්ම සිහියෙන් කිරීම තමයි ඉරියාපත භාවනාව කියලා උගන්වන්නේ. ඇත්තටම බෞද්ධයින්ට පුරුදු වන්නට පුළුවන් නම් අපිට හැම විටම අපි කරන හැම කටයුත්තක්ම සිහියෙන් කරන්න. අඳුන්තර මෙතන කියන උච්චාර පස්සාව කම්මේ. වැසිකිලි කැසිකිලි කෘත්‍යයන් පවා අපි සිහියෙන් කරනවා නම් ඇත්තට මෙතන යෝනිසෝ මනසිකාරයේ වැඩෙනවා. කුසල්සිත අවදි වෙනවා අකුසල්සිත යටපත් වෙනවා අප්‍රමාදී ධර්මයේ වැඩෙනවා මම හිතනවා අපේ මහාචාර්යතුමා පැහැදිලි කළ ආකාරයට සතිපට්ඨාන සූත්‍රය පරිශීලනය කරලා මේ ගැන ගොඩක් විස්තර අපිට දැනගන්න පුළුවන්. ඒකත් සාමාන්‍යයෙන් අනිත් පැත්තෙන් අපි මේ සීකල්පනා නැතුව වැඩ කරන ගිහලා හදිසි අනතුරු කරගන්නව අපමණයි. ඒ හුඟක් දේවල් මත කල්පනා නැතුව මෙහෙම කරන කියලා පස්සේ දුක් වෙනවා. ඒ නිසා ප්‍රායෝගික ජීවිතේටත් ඉතාම වැදගත් වෙනවා ඉරියාපත මානසිකාරයේ කල්පනාවෙන් කටයුතු කිරීම. අපි ඊළඟ අවස්ථාව ලබා දෙන්නම් ඔබේ නම කියලා කෙටියෙන් ප්‍රශ්න අහනවා. දෙනි කුඩාගොඩ නිමලා විශේෂ කරලා ගරුණීය සිංහ ස්වාමීන් වහන්සේ මේ ත්‍රිපුරගත ඥාන ගැන තව පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරනවා නම් ගොඩක් පිළිතුරුවන් සම්සයි. අපේ සන්නස් මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ බුධාන්තරෝ චතුරාර්ය සත්‍ය දේශනා කරනකොට ත්‍රිපරිවත්ත පිළිබඳ ඥානයක් උන්වහන්සේ අවබෝධ කරගත්තා කියලා පැහැදිලිව උන්වහන්සේක පැහැදිලි කළා. අපි මේ මිදෙණිය නිමලා නැතිනේට මම හිතනවා තවදුරටත් එක පැහැදිලි කරගැනීමේ අවශ්‍යතාව මතයි මේ ප්‍රශ්නය ඇහුවේ. ඔබ වහන්සේගේ තියෙන ගැන විස්තරයක් කරලා දෙන්න. ත්‍රිපරිවර්තය කියේ එතකොට වට්ට තුන මොකද්ද? වට්ට තුන මේ සත්‍ය ඥානය. ඒ වගේම කෘත්‍ය ඥානය, කෘත ඥානය කියලා. ඒ කියන්නේ ඇත්ත කියන්නේ මෙන්න මේකයි කියලා ඉස්සෙල්ලා ඇත්ත දකින්න ඕනේ. ඇත්ත දැක්කට පස්සේ තමයි කරන්ට් යමක් හම්බ වෙන්නේ. ඊට පස්සේ තමයි කරලා අවසයි කියන නෝන අවසන් කියන නෝනක් පහළ වෙන්නේ. මොකද්ද මේ සත්‍ය යන්නේ කිව්වේ මේ දුක කියලා ඇත්ත ඇති ඇති පවතින දුක දකින්න ඕනේ. එතකොට මේ දුක්ඛ සමුදය, මේ දුක්ඛ නිරෝධය, මේ දුක නැති කරන මාර්ගය කියලා ඇත්ත ඇති ඇති මේ හතර දකින්නට ඕනේ. එතකොට මේ හතර දැක්කට පස්සේ තමයි අපිට මේ දුක එහෙනම් පිරිසිදු දත යුක්තක්, සමුදය ප්‍රහාණය කළ යුක්තක්, නිරෝධය සාත් කළ යුක්තක්, මඟ වැඩි යුක්තක් කියන නුවණ එහෙම තිබුණොත් තමයි අපිට වැඩිය තමයි දුක පිරසින දැනගෙන ඉවරයි සමුදය දුරු කළා ඉවරයි නිරෝධය සාත් කළා ඉවරයි මඟ වැඩිලා ඉවරයි කියන කලකිත අවසන් වුණා කියන තැන තමයි සුත ඥානය කියලා කියන්නේ. එතකොට විශේෂයෙන් අපිට මතක් කරගන්න ඕනේ යම් කිසි කෙනෙක්ව හම්බ වෙන්න යන්න ඉස්සර වෙලා අපිට මාර්ගය දැනගෙන කෙනෙක් ඉන්න බව. ඒ කියන්නේ ලිපිනේ දැනගෙන ගිහිල්ලා කෙනෙක්ව හම්බ වෙනවා මිසක කෙනෙක් හම්බ වුණාම ලිපිනේ දැනගන්නව නෙමෙයි. ඒ වගේ නිවන ඉස්සෙල්ලා දැනගෙන අපි යන මාර්ගය හම්බ වෙන්නට ඕනේ වඩන්නට ඕනේ මිසක මාර්ගයේ වඩලා නැත්නම් මාර්ගයේ ගිහිල්ලා කෙනෙක්ව හම්බ වෙනවා නෙමෙයි. කවදාවත් නොදැක්ක නොදන්න කෙනෙක් දකින්න නම් හම්බ වෙන්න නම් අපි එයාගේ ඉස්සෙල්ලා ලිපිණිය හොය දැනගෙන ඉන්න ඕනේ. ලිපිණිය දැනගෙන දැනගත්තාම එයා දැක ගන්න පුළුවන් මිසක එහෙම නැතුව අපි කිසිම ලිපිණයක්වත් විස්තරයක්වත් අහලා නැති කෙනෙක්ව අපිට දකින්න පුළුවන් කමක් නැහැ. එහෙම නැතුව අපිට මාර්ගයක් යදනවා කියන එක ඒක වෙන්නේ නැහැ. එහෙමනම් අපිට නිවන කියන එක ඉස්සෙල්ලා දැනගෙන නිවන දකින්න සාර්ථක කරන්න මාර්ගය ඒදෙන්ට ඔන්නේ මහත්යන් වහන්සේට මේ ත්‍රිපරිවට්ට මම අපේ නම් සීලෙන් පනන්නයි වහන්සේ නාන්න කැමති මේ ත්‍රිපරිවට්ටය ද්වාදශාකාරයක් වෙන හැටියටයි චතුරාර්ය සත්‍ය වැඩි වෙනවා චතුරාර්ය සත්‍ය කියන හතරෙන් මේ තුන වැඩි වෙලා තියෙනවා ඒ ගැන ඉතාලම කෙටියෙන් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කළ ආකාරයෙන්ම ත්‍රිපරිවර්තයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී වදාලා දැන් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන චතුරාර්ය සත්‍ය පිළිබඳව මූලික අවස්ථාවේදී දැන් දුක්ඛ සත්‍ය ගත්තොත් මේක දුකක් කියන අවබෝධය, දුකක් කියන දැනගැනීම තමයි එතන සත්‍ය ඥානය කියලා කියන්නේ. ඊළඟට මේක ප්‍රහීන කළ යුතු දෙයක් කියන අවබෝධය තමයි එතනදී දෙවනුව සාකච්ඡා කරන්නේ. ඊළඟට මේක මේ මේ වගේ දුකක් තිබ්බ මේක මං ප්‍රහීන කළා කියන අවබෝධය තමයි තුන්වෙනිව ඇති වෙන්නේ. ඉතින් ඒ විදිහට සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන කියන ඔය තුන චතුරාර්ය සත්‍යයෙන් වැඩි වුණාම ಗುಣ කළාම තමයි ද්වාදසාකාරය කියලා අපි සාකච්ඡා කරන්නේ. මේ වචනේ සූත්‍රය පාවිච්චි වෙලා තියෙනවා. මේ පරිවර්තන ද්වාදසාකාරණ කියලා. එනිසා ධම්මචක්ක සූත්‍රය ටිකක් පරිශීලනය කරන එක ඉතාම වැදගත් වෙන හැම බෞද්ධයෙකුටම මොකද ඒ තරම් පැහැදිලිව ලස්සනට චතුරාර්ය සත්‍ය ගැන සරල අවබෝධයක් ලබා දෙන්න වෙන සූත්‍රයකින් ගන්න අමාරුයි. මම හිතන්නේ තවත් අසන්නෙක් අපට අවස්ථාව ඉල්ලනවා. ඔබේ නම කියලා කෙටියෙන් ප්‍රශ්නය අහන්න. තිරුවන් සරණයි. මගේ ප්‍රශ්නය කියනවා ත්‍රිපිටකයේ බෞද්ධ පොත්වල පවතිනවාද මේ අනාගතයේදී කියලා කියන අවුරුදු 5000 පවතිනවා කියලා. ඒ ඒ ගැන සඳහන් කරලා තියෙනවා පොත්වල. ඒ ගැන මට දැනගන්න ඕනේ. තව එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් මරණ අපි දැන් අපි මරණ මරණ පස්සේ අපි ජීවිතය කාටද කියන්න බෑනේ. පොත්වල ජීවලෝක ප්‍රඥාවක කියවා කිව්වට කාටද ඒක ඔප්පු කරන්න බෑ. ඒක කියන්නත් බෑ නේද ඒක? ඒ දෙක තමයි ගමක් කියන්න ගන්නවද? ඈ? ඔබතුමාගේ නමක් කියන්න පුළුවන්? ඒකේ මහමුත් පෙරදිනේ. අ පෙරදිනේ දුන්සක් මට නම නම් ඇහුනේ නෑ කමක් නෑ. පෙරදිනේ අපි අසන්න. ප්‍රශ්න දෙකක් ඇහුවා අපි සයන්හන්ස. එකක් තමයි මේ අවුරුදු 5000ක් කල බුද්ධ ශාසනය පවතිනවා කියන එක මම හිතන්නේ බුද්ධ වචනයක් නෙවෙයි. අපේ බෞද්ධ සාහිත්‍යයේ එහෙම පිළිගැනීමක් තිබෙනවා. තුබන්සට ඒක නෑ මතකයක් තියෙනවා. අටුවාවක සඳහන් වෙනවා මම හිතන්නේ විශේෂයෙන්ම ගෝතමී සූත්‍රය. අටුවාවේ මේ සම්බන්ධව අවුරුදු 5000ක් ශාසනය පවතිනවා කියන කාලය අටුවාවක විශේෂයෙන් අටුවා වගේ දේවල් ගත්තාම ඇත්තටම අපිට සූත්‍රය පිටකයේ ත්‍රිපිටකයේ වගේම බැහැර කරන්න බැරි බොහොම වටිනා තැනක් මේ අටුවාව සමහර විට මොකද අපි නොදන්න අපි නොදකින බොහෝ දේ අපිට දකින්න දැනගන්න තව ඇස් දෙකක් ලැබිලා වගේ මේ අටුවාව කියන එක. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් නොතිබුණා කියලා අපිට මේ ත්‍රිපිටකෙ නොතිබුණා කියලා බැහැර කරන්න බෑ. අපි උපමාවක් පොළ ත්‍රිපිටකයේ කොහෙවත් නැහැ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩි බව. එහෙනම් ත්‍රිපිටකේ නැහැ කියලා අපිට බැහැර කරන්න එහෙම පුළුවන්. එහෙමනම් මේක බුදුරජාණන් වහන්සේ මේ වැඩි රටක් කියන්න වෙනවා. නේද? ඒ නිසා අපිට මේ අටුවාවල තියෙන දේ එහෙම බහැර කරන්න බෑ. ඒ නිසා අටුවාවල වගේ තියෙන 5000ක් ප්‍රශ්න පවතිනවා කියලා. එහෙමයි අපේ මේ විශේෂයෙන්ම ස්තුති කරන්න ඕනේ මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මුස්ලිම් භක්තියේ. එහෙම අයත් මේ ධර්ම දේශනාව වහන්සේලාගේ සාකච්ඡා වලට අහුම්කම් දෙන බව අපි සතුටින් මතක් කරන්න ඕනේ. ඒ මහමුද් කියන මුස්ලිම් මහත්මයෙක් පෙරදෙනින් මේ ප්‍රශ්නේ ඇහුවේ. ඒ මාත් තව ප්‍රශ්නයක් අහුවා මරණින් ඉහත පැවැත්ම ගැන. මේක එක එක ආගම්වල එක විදිහ එක එක විදිහට හඳුන්වනවා නිශ්චය වශයෙන් අපට බුදුදහමේ මෙන්න මෙහෙමයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ මොකද පුනර්භවය කියනක මහා ගැටලු සහගත ප්‍රශ්න නමුත් බුදුහාඳුරන්ගේ ඒ සම්බන්ධ විවරණේ කෙටියෙන් අපි හඳුන්වලා දෙමු. ඇත්තටම මේකයි දැන් අපි ගොඩක් දුරට යමක් දකින්නේ මාසෙකින්. මාසෙකට තියෙන දේ තුල පමණයි අපි පිළිගන්නේ. මම ගොඩක් දුරට කියන්නේ අපේ ජීවිත සමහරට මාළු ටැංකියකින් මාළු ටිකක් වගේ කියන. ඉතින් මෙහා පිළිගන්නේ. නමුත් අපි දත යුතුයි අපිට පේන්නේ නැති වුණාට නොපෙනෙන දේ වැඩි බව. නේද? ඇත්තටම අපායේ නැතිනම් දිව්‍ය ලෝකයේ මරණයෙන් පස්සේ යහපත් පැත්තක් ඇති බව අපිට පේනවා ඒ මේ මානසික සිතිරනේ ප්‍රඥාව නැමැති අතට. මොකද අද දවසේදී හොඳ කරන බවක් පෙනෙනවා නම් ගුණ යහපත් කමකින් මිනිස්සය කටයුතු කරන බව පෙනෙනවා නම් නුගුණ අයහපත් කමකින් කටයුතු කරන බව පෙනෙනවා නම් මේවට ප්‍රතිවිපාකයක් තියෙන්නට ඕනේ නැහැ. එතකොට ඒ නිසා අපිට ඇත්තට නුවණින් දැක්ක යුතු ධර්මයේ තියෙනවා ඒකම දැන් බුදුදහමෙන් පෙන්නනවා අපාය තියෙනවද නැද්ද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය. මෙන්න මේ තැනට ඇවිල්ලා හිත සමාධි කරලා සීලයක පිහිටලා හිත සමාධි කරලා මෙන්න මෙතෙන්ට ඇවිල්ලා බලන්න අපාය තියෙනවා කියලා පෙන්වනවා. බුදුහාමුදුරේ පෙන්වපු තැනට අපි ගිහිල්ලා කියපු විදිහට කරලා අපාය දිව්‍ය ලෝකෙ දැක්කේ නැත්නම් බුදුහාමුදුරේ චෝදනා කරන්න සුදුසුයි. බුදුහාමුදුර හරියටම පෙන්වනවා මාන්නේ මිනිස්සුක දික්මෝ ඉක්මෝ දිවසින් මෙන්න මේකෙන් දකින්න පුළුවන් කියලා. ඒ හින්දා අපි අපාය දිවලෝකේ නෑ කියන්නේ අපිට අයිතියක් නෑ අපි එතන නොගිය නිසා කෙනෙකුට පුළුවන් බුදුහාමුදුර පෙන්වන තැනක් තුන මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඒ දිවස උපදවා ගන්න ක්‍රමයක් තියෙනවා සීලයක පිළිපදලා සමාධි වඩලා ධ්‍යාන ලැබලා මෙන්න මේ වගේ තැනකට. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා පුළුවන් නම් බලලා මේක නැත්නම් බුදුහාමුදුරනේ චෝදනා කරන්න පුළුවන්. එහෙමයි දැන් අනිත් පැත්තෙන් දැන් ආත්මය පිළිගන්නා සියලු මාර්ගම්වල ආත්මය දිගින් දිගට සංසාරේ ගමන් කරලා විමුක්තිය ආත්මයට ලැබෙනවා කියන ඉගැන්වීම් තිබෙනවා. දැන් ආත්මය නොපිළිගන්නා භෞතිකවාදීන් කියනවා මේ භෞතික ශක්තිය මරණයෙන් පස්සේ ඉවරයි ඉන් එහාට පැවැත්මක් නැහැ කියලා. බුදුදහම ওই මත දෙකම පිළිගන්නේ නැහැ. බුදුදහමේ හඳුන්වන්නේ පුනර්භවයක් තියෙනවා තමන් කරපු කර්මවල කර්ම භවයේ විපාක වශයෙන් උප්පත්ති භවයක් තිබෙනවා කියලා. ඒක අර පුනරුත්පත්ති කියන වචනය අසුරෙන් විග්‍රහ කරන එකක් නෙවෙයි. ඒ නිසා කර්ම විපාක වශයෙන් පුනර්භවයක් තිබෙන බව බුදුදහමේ විස්තර කරලා තිබෙනවා නේද අපේ සම්නන්දනයන් පොතක් නේද? ඇත්තටම මේ මම කැමති වචනයක් කියන්නේ ඊට කලින් අපේ අර ශ්‍රාවක පින්නතා විමසුවා ශාසනය 5000ක් කල් තියෙනවා එහෙම බුද්ධ දේශනාවක් තියෙනවාද කියලා. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ වචන සම්බුද්ධ දේශනාව තමයි ත්‍රිපිටකය කියන්නේ. ත්‍රිපිටකේ නම් පැහැදිලිව එහෙම සඳහනක් නැහැ. නමුත් ඊළඟට අපි ගරු කරන සාහිත්‍යය තමයි අටුවා කියන්නේ. එතකොට පැහැදිලිවම අටුවා දේශනාවේ දැක්වෙනවා මේ ශාසනය 5000ක් කල් පවතිනවා ඒ පවතින ආකාරය පිළිබඳව විස්තර කරලා තිබෙනවා විශේෂයෙන්ම අටුවා මතය ගැන මේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කළ කාරණේ මම ගොඩක් අගය කරනවා මොකද අද ගොඩක් උගතුන්ට අටුවා ඒ ඇත්තන්ගේ සමහර විට මොන යම් හේතුවක් නිසාද ඒක ප්‍රතික්ෂේප කරන අවස්ථාත් අපිට දකින්න ලැබෙනවා. නමුත් ඒක ලොකු මන්ද බුද්ධික භාවයක් හැටියටයි අපිට දකින්න පුළුවන් වෙන්නේ අටුවා මත ප්‍රතික්ෂේප කිරීම. මොකද අපි පිළිගන්නවා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම වීමෙන් අනතුරුව අපේ රටේ සිංහල සාහිත්‍යයක් කියන එකක් ආරම්භුණා නම් ඒකේ මූලික බීජය තමයි හෙළ අටුවා කියලා කියන්නේ. අපි අනිවාර්යෙන් පිළිගන්නවා. අනුරාධපුරයේ හෙළ අටුවා තිබ්බා කියලා මහරහතන් වහන්සේගේ කාලේ. ඉතින් එතකොට මේ හෙළ අටුවා මේ සකස් කළේ සාමාන්‍ය පෘථග්ජන භික්ෂුන් වහන්සේලා නෙමෙයි නික්ලේශී මහරහතන් වහන්සේලා. එතකොට උන්වහන්සේලා මොනම අවස්ථාවකදීවත් බුද්ධ වචනේ ඉක්මවල යන්නේ නැහැ. සිව්පිලිස් සිඳියාලාගේ මහරහත්තුතුමන් වහන්සේලා. එනිසා උන්වහන්සේලා බුද්ධ වචනයට එකඟව ධර්මයේ විග්‍රහ කිරීමක් හැටියට තමයි අටුවාවෙන් කරලා තිබෙන්නේ. නිසා ශාසනය තුනුරුවන් ජීවමාන වෙන තාක් ශාසනය පවතිනවා සමහරට තුනුරුවන් 5000කට වඩා ජීවමාන වුණොත් ඊටත් වඩා ශාසනය පවතින පුළුවන් පරිනිබ්බාන සූත්‍රය පැහැදිලිව දේශනා කරලා තිනවා යම් තාක්කල් මගේ ශ්‍රාවකයෝ මේ ශාසන මාර්ගයේ ගමන් කරනවා නම් ඒ තාක්කල් රහතුන්ගෙන් හිස්වන්නේ නැත කියලා. ඒ නිසා කාල සීමාවක් දක්වා දෙකේ නියමයක් නැහැ. අනිත් කාරණේ තමයි මහාචාර්යතුමා ලොපිනෙන් ලෝ පිළිබඳතුමා විමසුවා බෞද්ධත්වයේ ප්‍රශ්න විමසනවා. අපිට මේ පියවි ඇසට ලොපිනෙන දේවල් දැන් අපාය කියලා කියන්නේ දිව්‍ය ලෝකය කියලා කියන්නේ ඕවා මේ පොතේ තිබ්බ පමණින් පිළිගන්න පුළුවන්ද කියලා. ඒකට මට ඇති වෙන ප්‍රශ්නේ තමයි පොත්වල තියෙන අනිත් දේවල් ඇයි අපි පිළිගන්නේ? පොත්වල තියෙන අනිත් දේවල් පිළිගන්න පුළුවන් නම් ඇයි අපිට බැරි ධර්මයේ තියෙන ඒ නොපෙනෙන දේවල් පිළිබඳ පිළිගන්න. ඇත්තටම අපිට බෞද්ධයෙක් හැටියට නම් මූලික අවස්ථාවේදීම තුනුරුවන් පිළිබඳ ශ්‍රද්ධාව වමනා කරනවා. ශ්‍රද්ධාව තියෙන කෙනාට තමයි එතන මෙහාට මේ ධර්ම මාර්ගය යොමු කරගන්න පුළුවන්. එසයි නොපෙනෙන දේවල් අපිම ප්‍රත්‍යක්ෂ කරගන්න තාක් අපිට බුදුරජාණන් වහන්සේ පිළිබඳ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් බුද්ධ දේශනාව පිළිගන්න වෙනවා. ඒ නිසා නොපෙනෙන දේවල් අපේ පියවි ඇසට නොපෙනුනාට මේ විශ්වයේ කොතෙකුත් තිබෙනවා. ඒවා යම් දවසක අපි ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දකිමු. එතෙක් අපි බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශ්වාසයෙන් අපි ඒවා දෙපාරක් තිබෙනවා නේ සාන්නස. ඒක මට විශේෂයෙන්ම පෙන්වන්න ඕනේ එක කරුණක් තියෙනවා. විශේෂයෙන් අනිත් හැම ආගමකටම හැම දර්ශනයකටම වඩා බුද්ධ දේශනාවේ යම්කිසි වැදගත්කමක් තියෙනවා. මම ගොඩක් දුරට එහෙම කිව්වේ හැම ආගමකම විමුක්තියක් පෙන්වන්නේ බොහෝ දුරට මරණයෙන් පස්සේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව නැත්තම් විමුක්තිය මේ ජීවිතේමයි. මොකද මේ ජීවිතයේ ඉන්නකම් දුක් විඳලා මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තිය ගැන පළක් නැහැ කියන එකයි බෞද්ධ දර්ශනය උනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකාලිකයි. ඒ කියන්නේ සාන්දෘෂ්ටිකයි. ඒක මෙලෙන් විපාක ලබන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුක කියන එක ඇති වෙන්නේ කොහොමද කියලා කියන්නේ වර්තමානින්ම එතකොට දැන් මරණය කියන කාරණාව අපිට මරණයෙන් පසු ජීවිතයක් ගැන දකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉස්සෙල්ලා බලන්න ඒ කියන්නේ මරණයෙන් පස්සේ ඇතිවෙන ජීවිතයක් ගැන කතා කරන ඉස්සෙල්ලා මරණය ඇතිවෙන ජීවිතේ ඉන්න කෙනා කවුද කියලා බලන්න ඒක බොහොම ලස්සන ප්‍රඥා සම්ප්‍රයුක්ත බවක් ඉදිරිපත් කරනවා බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ දැන් ඉන්න කෙනෙකුට උපදින කෙනෙකුට කරුණු දෙකක් වෙන්නට ඕනේ එක්ක මරණයෙන් පස්සේ උපදින්නට ඕනේ එක්ක මරණයෙන් පස්සේ උපදින්නේ නැති වෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ පුද්ගලයා කියන තැන අපිට හම්බ වෙන ජීවිතයේ යථා ස්වභාවය බලන්න ඇහක් දුන්නා, ඇස් දෙකක් දුන්නා. ඒක දකිනකොට අපිට ඉපදීම කියන කාරණාව නොලැබෙනකොට මරණය කියන කාරණාවකට හේතු නැති වෙන දර්ශනයක් බුදුරජාණන් සිද්ධපත් කළා තියෙනවා. එහෙමයි කියන්නේ මම හිතන්නේ තම් පැහැදිලිව වංශික විස්තරය භවය නැති වෙන්න නම් පුනර්භවයක් නැති වෙන්න නම් සියලු කෙලෙස් නැති කරන්න ඕනේ. එහෙම කරපු බුදුහාඳුරෝ නත්තිදානි පුනබ්බවෝ කියලා ඊටාම සතුටින් උදානයක් ප්‍රකාශ කළා. අපිට ඒක කරන්න බැරි අපේ පුනර්භවයේ තව ඉතුරු වෙලා තියෙන නිසා. ඒක මම හිතන්නේ අපිට මුගක් කාලේ මේ ප්‍රශ්නෙට අපි ගත කළා. ඊළඟ අසන්න කලක් වේලාවක් ගත කළා අපෙන් අවසරයක් ඉල්ලමින් අපි ඔබට අවස්ථාව ලබා දෙනවා වෙනම කියලා ප්‍රශ්නයක තියෙනවා. මහාට මට සත්‍ය ඥානය පැහැදිලි වුණාට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන එක කෘත්‍ය ඥානය ටිකක් තවදුරටත් පැහැදිලි කරලා දෙනවා ඔබ වහන්සේට ගොඩක් පිං. ඒ වගේම අර අරියදම් ස්වාමින් වහන්සේගේ පොත පොතයි පොතේ නමයි දුරකථන අංකයයි මට නැවත ලබා ගන්න තියෙනවා නම් ඒකටත් ගොඩක් පිණක්. මම මුලින් කියන්නම් මේ පොතේ නම නොපෙනෙන ලොව සැබෑ සතු ඒ ගැන ගුණසන්ද කියලා මා කිව්වේ වේදනියේ නන්දසීලෙන් පරණවංශයෙන් නා වූ නාරණ්‍ය සේනාසනේ 500 ගම දුරකථන අංකය නම් කඩදාසිය යට වුණා දිනිවයි 7යි 2යි අපේ හඳුර එක පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්න දුරකථන අංකය ලියා ගන්න 0යි 7යි 2යි 3යි 488යි 180 නැවත සරයක් මතක් කරනවා නම් 0යි 7යි 2යි 3යි 4යි 8යි 8යි 1යි 8යි 0 ඊළඟට අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු එතුමිය අහපු සත්‍යඥානය ගැන අවබෝධයක් ලැබුණා කෘත්‍යඥානය කොහොමද කියලා ඒ චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සමුදය නිරෝධ මඟ කියන හතරට කළ යුතු කාරණා හතරක් තියෙනවා අපි ගන්නවා ඒකයි කෘත්‍ය කියලා හැඳින්වෙන්නේ ඒ හතරකකින් පැහැදිලි කරලා දෙනවා කෘත්‍ය කියලා කිව්වේ දුක කියන එක පිරිසිඳ දකින්න ඕන එක පරිඤ්ඤයම් පරිඤ්ඤයම් ඒ කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධයේම දුකයි. එතකොට හොඳට දුක කියලා දකින්න කියපොතන බුදුරජාණන් වහන්සේ මේ ඇහැ කන දිව නාසය ශරීරය මනස. ඉතින් මේ ආයතන ටික තුනේ මෙන්න මේක දුක කියලා. මොකද අපි අද දකින්නේ මේක මම කියලානේ. බුදුරජාණන් වහන්සේ දැක්ක දුක දුක කියලා දකින්නකොට මම කියන කෙලෙසිය දුරු වෙනවා මිසක එහෙම නැත්නම් මේ ධර්මයේ මම හින්දා මම කියලා පේනවා නෙමෙයි දුකම දැනකම නිසායි මම පේන්නේ. ඒ නිසා මේ ටිකේ දුක පිටින් දකින්න දකින්නකොට මම කියන අදහස නැති වෙනවා. එතකොට කෙලෙස් නැතිව ඉපදීම නැති වෙනවා කියන ධර්මතාව ටිකක් තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. ඒ නිසා අපි කෘත්‍යඥානය කරන්නට ඕනේ මේ සමුදේක සමුදය දුරු කරන විදිහට සමුදය කියන්නේ තණ්හාව. පහ තබ්බන්. පහ තබ්බන්. මේ ඇහැ පිරිසිඳ දැකලා ඇහැ මම ඇහැ මගේ ඇහැ මගේ ආත්මයයි කියලා අපි හිතන බව ගන්න බව කියනවා. උතුන සංහාමාන දිට්ඨි. ප්‍රපංච ධර්ම. මේ ප්‍රපංච ධර්ම නැත්නම් තණ්හා මාන දිත්‍ය කියන මම මගේ මගේ ආත්මයයි කියන මේ කෙලෙසේ ප්‍රහාණය කළ යුතුයි. තණ්හාව නැති කළාම සාත්වන ධර්මය මොකද්ද? නිරෝධය. නිරෝධය කියනකොට මෙන්න මෙතින්දී අපි හොඳට දත යුතුයි මේ අසංකත ධාතුවට පෙන්වනවා. ඒ කියන්නේ තණ්හාව කියන්නේ හේතුව හේතුව නැති කළාම දුක නූපදින తත්වය. ගයක් හදන්න හේතු වෙන්නේ gadol වල සිමෙන්ති නම් ගඩොල් වල සිමෙන්ති නැති කළාම ගියක් නැති වුණා නෙමෙයි ගේ නූපදින තත්ත්වයටපත් වෙනවා ඒ වගේ මේ තණ්හාව පෙර තණ්හාව නිසා නම් අද මේ දුක ඇති උනේ අද තණ්හාව තිබුණොත් මතුවට මේ දුක ඇති වෙන්නේ අද තණ්හාව නැති කළොත් මතු දුක නූපදින තත්ත්වයටපත් වෙනවා කියන එක සාස්කලා දෙවි සත්‍යයේදී තුන්ෙන් තුන්දී සත්‍යයේදී එතකොට ඒකට කියන්නේ සච්චිකාතබ්බං සච්චිකාතබ්බං කියලා ඊට පස්සේ මේ සාත් කරන බව ආපහු දුක පිරිසිඳ දැකලා ආපහු සංහාව ඇති කළා මේ දුක නිරෝධ කරන බව නැවත නැවත මේ විදිහට සම්මර්ෂණය කළ නුවණින් කළ යුතුයි කියන ධර්මතාවය දක්වා මේකට මග වැඩි යුතුයි කියලා භාවයේ සම්බුද්ධ භාවයේ තමයි. එහෙනම් මම හිතන්නේ අපේ අසන්නයට පැහැදිලි වෙන්නට ඇති දුක්ඛම් පරිඤ්ඤයයන් කියන தත්වේනොත් සමුදය ප්‍රහාණය කළ යුතුයි කියන தත්වේනොත් නිරෝධය අවබෝධ කළ යුතුයි කියන தත්වේනොත් මාර්ගයේ වැළිය යුතුයි කියන தත්වේනොත් තමයි කුත්‍ය ඥාන හතර පැහැදිලි කරලා විස්තර කරලා තිබෙන්නේ. අපි ඊළඟ අවස්ථාව ලබා ගමු අපි ඊළඟ අසන්නට ඔබේ නම කියලා ප්‍රශ්නය අහන්න. හලෝ. මම මේ පිළිමතලාවෙන් සම්බන්ධයෙන් කාලේ කතා කරන්නේ. අපේ නම් මට දැනගන්න ඕනේ දැන් පංචයෙන්ෙන් සංවර කරගන්න එක නියන්න තින්නේ. එතකොට දැන් ඉපදින්න කාලේ හරි අස්පන්ද වෙලා කන් ඇහෙන්නේ නැතුව තිබුණොත් සංවර කරගන්න තියෙන ඉන්ද්‍රියන් තුනයිනේ. එතකොට නිර්වාණය අවබෝධ කරගන්න ලේසි නේද? ඒ කියන්නේ ඉන්ද්‍රියන් තුනක් සංවර කරගත්තොත් එහෙම මට දැනගන්න ඕනේ ඒක ආමරේ. පිළිමතලාගේ අසන්නාගේ ප්‍රශ්නය පංචේන්ද්‍රිය සංවරය ගැන අපි කතා කරනවා ඉන්ද්‍රිය සංවර සීලෙදී. අපිට තියෙන්නේ දෙකක් ඇහැ කන වෙලා නම් බීරි වෙලා නම් ඉතින් මේ ඔක්කොම ටිකනත් හරියට පහතියි නෑ වෙන දෙක අභෞවිය උත්පත්තියක් නෙමෙයි. ඒක තමයි නමුත් ඇත්තටම ආර්ය විනය ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඕක නෙමෙයි. රූප නොබලන එක ඔක හොඳට පෙන්වන බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී මජ්ක්‍ධිමනිකායේ ඒකදක සූත්‍රයකයි. ඔව් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී මේ පිළිබඳ බොහොම ලස්සනට පෙන්වනවා. මොකද බුදුරජාණන් වහන්සේ එක්කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්න අහනකොට එයාගේ ගුරුවරයා කොහොමද ඉගන්වන්නේ කියලා අහනකොට බුදුරජාණන් වහන්සේට එයා උත්තර දෙනවා මගේ ගුරුවරයා මට උගන්වන්නේ රූප නොබලා ඉන්න ශබ්ද අහන්න නැතුව ඉන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් ඔබ කියන විදිහට ඔබගේ ගුරුවරයා කියන විදිහට අන්ධයත් හොඳ වැඩුණු ඉන්ද්‍රිය තියෙන කෙනෙක්. දීරත් හොඳට වැඩුණු ඉන්ද්‍රිය තියෙන කෙනෙක්. නමුත් ආර්ය විනය ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඕක නෙමෙයි. ඈ ඇසින් රූපය බලන්ද ඒකේ රාගදේශ මොහ වශයෙන් ඇතිවෙන්න එපා. එතකොට යම් රූපයක් දකිනකොට රාගදේශ මොහ ඇති වෙන ඒබඳු රූපය බලන්ට එපා. යම් රූපයක් දකිනකොට රාගදේශ මොහ නැති වෙන ඒබඳු රූපය බලන්ට. මේ වගේ ඇහැ කන දිවනාසය ශරීරය කියන ආයතන දෙක ආයතන ටික මනස කියන ආයතන 6 රාග දේශ මොහ ඇති වෙන විදිහට පරිහරණය කරන්න එපා රාග දේශ මොහ දුර වෙන විදිහට පරිහරණය කරන්න කියලා මේ දෙකට බෙදාගෙන කටයුතු කරන එකට මේ ආරීවිනි ඉන්ද්‍රිය සංවරය කියනවා නිසක නැත්නම් රූප නොබල ඉන්න බවට මේ ආරීවිනි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ නැහැ ඒ හින්දා එමසන්න දැන් ඒක පැහැදිලි ඇහෙන් රූපයක් දැකලා රූපය ඇලෙන්නේ නැත්තම් ගැටෙන්නේ නැත්නම් එතන තමයි සංවරය සංවරය අපි හඳුරු පැහැදිලි කරන පොඩ්ඩක් ඔව් ඇත්තටම ඉන්ද්‍රිය සංවරය ගැන කතා කරනකොට ඉන්ද්‍රිය අක්‍රිය කෙනෙකුට එහෙමනම් ඉන්ද්‍රිය සංවරයේ ස්වභාවයෙන්ම පවතිනව නේද කියන එකයි ඒ පින්නතා විමසා සිටියේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහෙම ඉගෙනීමක් ගැන අපිට කතා කරන්න බෑ. මොකද දැන් රාගයක් ඇතිවිය යුතු අරමුණේ රාගයක් ඇති නොවි පවතින්නට පුළුවන් නම් ඒක තමයි සංවරය කියලා කියන්නේ. මේක අර ඇහැ බලන්න බැරි කෙනාට ඒක අසහනයක් වෙලා කෙලස් වැඩෙන්න පුළුවන්. ගැටුම් වැඩිපුර මනස ඇති වෙන්න පුළුවන්. එතන ඇස නොපෙනුනා කියලා එයාට එතන ඉන්ද්‍රිය සංවරයක් ගැන අපිට කතා කරන්න බැහැ. ඒකත් නෑ. එයාට කෙලස් අඩු වෙන්නේ නැහැ හැලපුණා කියලා. සමහරට වෛරයෙන් වැඩි වෙන්න පුළුවන් අනිත් ඒවානෝ මට බලන්න බෑ කියලා. කන ගැන බලන්න බැරි වෙන්න තියෙන පංචේන්ද්‍රයන්ගෙම එහෙම වෙන්න පුළුවන්. මම හිතනවා මේ මහත්මයා ප්‍රමාණවත් කියලා සෑහීමකටපත් වෙයි කියලා. අපි ඊළඟ අවස්ථාව ලබා දෙන්නම් ඔබේ නමත් කියලා ප්‍රශ්නය අහන්න. තිරුවන් සරණයි. මම මහනවර හන්තානින් නම් කතා කරන්නේ නිල්සන්. මට ප්‍රශ්නයක් නැහැ මට ප්‍රකාශයක් කරන්න තියෙනවා ගරු ස්වාමීන් වහන්සේට තාම පින්දිනවා මේ වගේ ගැඹුරු ධර්මයක් දේශනා කරාට ගොඩාක් කාලෙකින් මේ වගේ ධර්ම ශ්‍රවණය කරේ ඉතින් උන්වහන්සේ ඊටාම ගැඹුරු දෙයක් ඊටාම සරලව අපිට මහා වැටි යනසේ දේශනා කරා උන්වහන්සේ නැවත නැවත පින් ලබා දෙන්න එක මම සිරු දිවිසාවන් ඉල්ලා සිටිනවා ඒ වගේම ගුවන් සංස්ථාත් මම ස්තුතිවන්ත වෙනවා තින් දෙනවා ඒ නිලධාරි මහත්තුන්ට මේ වගේ වැඩසටහන් පවත්වාගෙන යෑම වෙන මොකද දුරබාරින්න අපිට මේ වගේ ධර්මදර විසුණුනාගේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව ලැබෙන්නේ නැහැ මේ කරන්නේ නැත්තම්. තවත් කාරණයක් කියන දේ මේ මේ ධර්මය සද්ධා මුල් කරගෙන ශ්‍රවණය කරා නම් ඒ කෙනාගේ හිතේ පහළ වෙන්නේ මේ ධර්මය 5000ක් පවතිනවද 10000ක් පවතිනවද කියලා ඒ වගේ නෝමනා ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. ඒ වෙනුවට කරන් තියෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් දේශනා කර ධර්මයේ ගැඹුරු ධර්ම කරුණු තමගේ ජීවිතයට එක්කර ගැනීම තමයි කියන්නේ මගේ විශ්වාසය. ස්වාමීන් වහන්සේ මොක සිරුම මහත්තුන්ට නිරෝගී සුවය දීර්ඝස ප්‍රාර්ථනා කරමු තිරුවන් සරණයි. නෙල්සන් මහත්මයාගේ පුණ්‍යානුමෝදනාවට අපිත් එකතු වෙනවා උන්වහන්සේට සුබ පතන්න. තව හොඳින් මේ බුද්ධ ශාසනය දිගු කලක් බුද්ධ ධර්මයේ බුද්ධ වචන පැහැදිලි කරලා දෙන්න ශක්තිය ධර්මයේ ලැබේවා කියලා. ඒ මහත්මයා මම හිතනවා මේ අවංකවම කර ප්‍රකාශයක් වෙන්න ඇති. එහෙම නැතුව අපි එහෙම කියලා වර්ණනා කරවගත්ත හැම නෙවෙයි. ඒ නිසා ගුවන්විදුලි සංස්ථාවෙන් මේ කරන හොඳ වැඩ අගය කරන එක ගැන අපිත් සතුට වෙනවා. අපිට ඊළඟ ප්‍රශ්නය කෙනෙක් අහනවා වගේ පේනවා. අපි අවස්ථාවක් ලබා දෙන්නම්. ප්‍රශ්න අහනකොට විශාල සද්දෙන් කතා කරන්නත් එපා. ඒකට මෙතන ප්‍රශ්නයක් මතුවෙනවා. ඔබ සාමාන්‍ය කතා කරන ස්වරූපයෙන් ප්‍රශ්නය අහලා ඔබේ නම කියලා ගැටළු ඉදිරිපත් කරන්න. එහෙම වුණාම කාටත් පහසුවෙන් ඒ ඔබේ කතාව අහගන්න පුළුවන්කම තිබෙනවා. ආ ඒක දුරකථනයේ විසන්දි වුණා. අපි ඊළඟ අසන්නෙකුට අවස්ථාවක් ලබා දෙන්නම්. එතකන් අපි මේ උත්සාහ කළේ අපි මේ වැදගත් ධර්ම ග්‍රන්ථයක් දෙකක් ඔබට හඳුන්වලා දීලා ඒ වගේම මේ රටට අවශ්‍ය කරන සමාජ සේවයක් පින්කමක් හැටියට හඳුන්වලා දීලා ඔබට මත වෙන දහම් ගැටළු ගැන ටිකක් කතා කරන්න. මම කැමතියි අපේ නම් සීල ස්වාමීන් වහන්සේට තව පොඩ්ඩක් මේ කොට ගැන විස්තරයක් කරන්න ඉන්නේ. ඇත්තටම මහාචාර්යතුමා අපි හොඳ සම්දිස්ථානයකට යමු උනේ. ඇත්තටම අපේ රටේ දැන් ගොඩක් දෙනෙකුට කුතුහලයක් තියෙනවා. මොකද්ද ධර්මය කවුරු කියන දේද ඇත්ත මොකද්ද අපි පිළිගත යුත්තේ කියලා. මොකද අද ඇත්තටම මාධ්‍යවල දිනුව සමග මුද්‍රිත මාධ්‍යෙන් විද්‍යුත් මාධ්‍යෙන් දෘශ්‍ය ශ්‍රව්‍ය මාධ්‍යවලින් අද ඇත්තටම ගොඩක් අය දින අතට විවිධ අදහස් ගලාගෙන යනවා. ඒ අදහස් ගලා යාම තුළ විශේෂයෙන් ධර්මය ගැන මම මේ වෙලාවේ කතා කරන්නේ ධර්ම අදහස් ගලා යාම තුළ 100ට 100ක් අපි ළඟට එන්නේ නියම බුද්ධ වචනයේද කියන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ගොඩක් විට අපිට සිද්ධ වෙනවා විවිධ මතවාද අතරින් නියම ධර්මයේ මොකද්ද කියන එක තෝරා බේර ගන්න. උගන්සේ ගාව ඔකට හොඳ යෝජනාවක් තියෙනවා කියලා මම දැනගෙන තියෙනවා. වෙන රටවල් වල තියෙන අත්දැකීමක් බුද්ධහම ගැන. පොඩ්ඩක් ඒකත් පැහැදිලි කරන්න. ඔව් එතන මම මෙතෙන්ද එතෙන් එන්න තමයි මේ කියාගෙන ආවේ මහාචාර්යතුමා. දැන් ඇත්තටම අපේ රටේ මේ පොත්පත් පිළිබඳව එහෙම කිසිම නීතියක් නැහැ ඕන කෙනෙකුට ඕන පොතක් ලියන්න පුළුවන් ඕන අදහසක් සමාජයට යවන්න පුළුවන්. නමුත් වෙනත් තේරවාදී රටවල් අපි හොයලා බැලුවා. නමුත් ඒ තේරවාදී රටවල් වල විශේෂයෙන්ම බුරුම රටේ එහෙම ඔව් තායිලන්තෙත් තියෙනවා. ඒ වගේ තේරවාදී රටවල් වල එහෙම එක එක්කෙනාට ඕමනා විදිහට පොත්පත් ලියන්න බෑ. මොකද එහෙම වුණොත් එහෙනම් මේ ධර්මයේ විනාශ වෙනවා. මේ ධර්මයට එක එක්කෙනාගේ මත මිශ්‍ර වෙනවා. ඒසයි තේරවාදී රටවල් වල තියෙන උත්තරීතර මණ්ඩලයෙන් ධර්ම විනීදර ස්වාමින් වහන්සේලා ලවා ඒ පුත සම්මත කරගන්න ඕන. මොකද මේක පාඨකීන් අතරේට යවන්න සුදුසු පොතක්ද කියන එක උත්තරීතර මණ්ඩලයෙන් සම්මත කරනවා. සම්මත කළාට පස්සේ තමයි මේ පොත ප්‍රකාශයටපත් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම අපේ රටේටත් ඉදළු ක්‍රමයක් අවශ්‍යයි. ඒ වගේම ධර්ම දේශනා කිරීමත් එහෙමයි. ඒ රටේ විශේෂයෙන් බුරුම රටේ ධර්මාචාර්ය විභාගය කියන විභාගයක් තියෙනවා. ඒක අපේ රටේ BA උපාධිය වගේ ශාස්ත්‍රවේදී උපාධිය මට්ටමේ පිළිගන්න උපාධියක්. ඒ සමත් භික්ෂුන් වහන්සේලාට පමණයි පුළුවන් වෙන්නේ ප්‍රසිද්ධියේ ධර්ම දේශනා කරන්න. ඒ නිසා ඒ තුලින් ඒ ඒ සමාජයේට ඒ රටට අධර්ම මතවාද ගලා යෑමේ අවදානමක් ඇති වෙන නිසා තාම හොඳයි වහන්සේ කරලා පැහැදිලි කිරීම අපේ රටේ එහෙම එකක් නැහැ. මේ උත්තරීතර බෞද්ධ මණ්ඩල තියෙනවා බෞද්ධ කොමසාරිස්වරයෙක් ඉන්නවා මේ රජයේ විවේචනය කරනවා නෙවෙයි ඒවා තුලින් මේ වගේ අර්ථවත් වැඩසටහනක් කරන පාටක් නැහැ. ඒ නිසා හිතුවක්කාර විදිහේ පොත්පත් පළ වෙනවා අදහස් ප්‍රකාශ කරනවා. මේ මුදලට විකුණ ගන්න පුළුවන් විදිහේ බොරු ප්‍රචාරය කරන බුදුදහම සහ මුලින්ම විකෘති කරපොත් මේ වර්තමානයේ රාශියක් දිවිලා තිබෙනවා. මේකට නීතියක් ඇති කරන්න කියන එකයි වහන්සේගේ යෝජනාව කියන්නේ ඒක තමයි. විශේෂයෙන්ම ශාසනය ගැන ගෞරවයෙන් කතා කරන ශාසනය ගැන වගකිය යුතු ගෞරවණීය අපේ ලොකු ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් වෙලා ඒ වගේම රජයත් මුල් වෙලා බෞද්ධ ජනතාවත් මුල් වෙලා මේක මුගක් හරි වැඩපිළිවෙලක් සකස් කරන්න කියන ඉල්ලීම තමයි මේ මොහොතේ මම ඉතාම වැදගත් කරන්නේ අදවසර වගකීම්ගේ කන්ට මේවා එසේවා කියලා අපි පතමු අපි ඊළඟ අසන්නට අවස්ථාවක් ලබා දෙන්නම් ඔබේ ප්‍රශ්නයක තියෙන අහන්න සමේ සුදස්සන ස්වාමීන් වහන්සේගේ මම ප්‍රශ්නය අහන්නේ මේ සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා අදහස් කරනවා ඒක මේ දුක්ඛ සත්‍යයත් එක්ක සැසඳෙන ආකාරය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඔබ වහන්සේට ගොඩක් පින්යි කියනවා සනන්සවේ දුක්ඛ ලක්ෂණ 12ක් විස්තර කළා මුලින් ජාති දුක්ඛ, ජරා දුක්ඛ. අවසානයේදී කිව්වා කෙටියෙන්ම කියනවා නම් මේ පංච උපාදානස්කන්ධයන්ගේ පැවැත්මයි දුක කියලා. මේ මහත්මයාගේ නම නම්මට ඇහුනේ නැහැ. මේ මහත්මයාගේ ගැටලුව මේ පංච උපාදානස්කන්ධයන්ගේ පැවැත්ම දුකයි කියන එක ටිකක් පැහැදිලි කරගන්න. එතකොට පංච උපාදානස්කන්ධය කියලා සඳහන් කළේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. අපි ඔබ පාලි වචන සිංහලෙන් කිව්වොත් රූප ගැදියේ ගත්ත රූපේ නැත්නම් ඔක පැහැදිලි පොඩි <laughs> මතයකුත් තියෙනවා මොකද සාස්ත්‍ර උපාදානීය සමහරට මේ උපාදාන ස්කන්ධය කියන කාරණාව අපි බොහෝ දුරට කෙලෙස් වශයෙන්ම දකින්න මෙතන වැරදි බවක් තියෙනවා. සාසය උපාදානීය කෙලෙස් වලට හිත වූ කියන අර්ථයක් ධර්මයේ සඳහන් වෙන්නේ. අපි ඒ ගැන පොඩ්ඩක් පස්සේ විමසමු. නමුත් අපි මම මගේ කියන රූපය මම මගේ කියන වේදනාව මම මගේ කියන සංඥාව හැඳිනීම මම මගේ කියන කල්පනාව මම මගේ කියන දැනගැනීම විඥානය එතකොට මෙන්න මේ ටික ටික කියනවා පංච උපාදාන ස්කන්ධය. පංච කියන්නේ පහ. ඇදීගත්ත මේ ධර්මතා පහ. එතකොට මේ පංච උපාදාන ස්කන්ධය අපි දුක හැටියට දකින්න බුදුරජාණන් වහන්සේ රූප උපාදාන ස්කන්ධය දකින්න තමයි මේ දස ආයතනයක් කියන්නේ. මොකද්ද? ඇස, කන, දිව, නාසය, ශරීරය කියන මේ කාරණා ටිකෙන් මේ ආයතන 10 රූපය නියෝජනය කරනවා. ඊට පස්සේ මනායතනය කියනකොට මේ විඥානයෙන් නියෝජනය කරනවා. වේදනා සංඥා සංඛාර කියන ධර්මතා තුන ධම්මායතනය නියෝජනය කරනවා. අපි මේ පංච උපාදාන ස්කන්ධය කියපු තැන ආයතන වශයෙන් බෙදුවාම දොළොස් ආයතනෙට බෙදගන්නේ කොහොමද? දොළොස් ආයතනෙට බෙදගන්නේ. එතකොට මේ පංච උපාදාන ස්කන්ධයේ දුක කිව්වහම අපිට දත යුතුයි මේ දොළොස් ආයතනයේ දුක කියලා තව විදිහකට කිව්වා. ඕකටම අපිට ඊට පස්සේ කියන අටලොස් ධාතුව කියලා තුතෙටම කියනවා. එතකොට මේ දුක පිළිසිඳ දකිනකොට අපි දකින්න ඕනේ මේ ඇස ජරාව ස්වභාව කොට ඇති මරණයේ ස්වභාව කොට ඇති ව්‍යාධි ස්වභාව කොට ඇති ධර්මයක්. ඒතර කන දිව නාසය ශරීරයේ මේ රූපයේ නිබඳු ස්වභාවයෙන් යුක්තයි. එතකොට සිතත් ධර්මායතනයත් මෙන්න මේ ජාතිය ජරාව ස්වභාව කොට ඇති ධර්මයේ කියලා නුවණින් දැක්ක යුතුයි. ඒකට කියනවා පංචපාදනස්කන්ධයේ දුක ඇති කිසිම දකින්න. එහෙමයි සන්නස්ස දැන් රහතන් වහන්සේටත් පංචස්කන්ධයක් තිබෙනවා. ඒක උපාදානස්කන්ධ නෙවෙයි. එමණදී අපිට උපාදාන වශයෙන් අරගෙන නැහැ ඒක. උපාදාන වශයෙන් අරගෙන නැහැ. නමුත් අපේ මහචරිතුමන මෙතනදී බුදුරජාණන් වහන්සේ කන්ද සූත්‍රයේදී බොහොම වටිනා තැනක් පෙන්වනවා. මහේ නුඹට පංච උපාදානස්කන්ධයත් පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධය දේශනා කරමි කියලා පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියනවා සාස්වය උපාදානීය ආස්වයන්ට හිත වූ උපාදානෙට හිත වූ රූපය ගැන පෙන්වනවා ඒකට උපාදානය කියපිට කෙලෙසේ රූපය කියන එක මේ කෙලෙසිත හිත වූ නිසා සංසවා කියනවා නමුත් මේ කෙලෙසිත නමුත් රූපය කියපු එක උපාදාන විසින් අරමුණු කරන නිසා මොකද රූපය කියන්න පුළුවන් කමක් නැහැ උපාදානය කියලා. රූපය කියපෙක උපාදානය නෙමෙයි. එතකොට නමුත් මේ උපාදාන යම් රූපයක යෙදෙනවා නම් මේකට කියන්නේ නෝ රූප උපාදානස්කන්ධය. එහෙමයි. ආතන පැහැදිලි. නේද? යමක් කියන කියන් පැහැදිලිව. ආතන <laughs> මම හිතනවා අපේ ස්වාමීන් වහන්සේ ගැන සැහැණ පැහැදිලි කිරීමක් කළා. දැන් අපි සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියලා බුදුරජාණන් වහන්සේ අර මුලින් කිව්ව හැම ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේ හැම දුකක් මතින් සම්පින්දණය කරලා දේශනා කළා. මොකද දැන් අපි සරලව මෙහෙම හිතමුකෝ දැන් අපි ඉපදුනා කියලා කියන්නේ මොකද්ද? උපාදානස්කන්ධ පංචකයක පහළ වීම. ඒකට ඒ උපාදානස්කන්ධ පංචකයේ පහළ වීම නිසා තමයි අතන හැම දුකක්ම ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම අර මුලින් කිව්ව දුක් දුක්ඛ සත්‍යයේ මුලින් කිව්ව හැම දුකක්ම සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියන දුකට අන්තර්ගත කරලා බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දේශනා කළේ. දෙවර සංකිට්ඨේන කිව්වේ මෙන්න සංක්ෂේපයෙන් මේකයි. මේකයි කියන්නේ. එහෙම නොවන වනම් ඒක එහෙම දේශනා කරන්න අවශ්‍යතාවක් නැහැ. උන්වහන්සේ පැහැදිලිව මම හිතනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රය ඒකයි තාම හොඳින් විස්තර කරලා තිබෙනවා. ඒ නිසා මම හිතනවා මේ මාත්මයා ප්‍රමාණවත් අවබෝධයක් ලබා ගත්තා කියලා. පංචස්කන්ධයම උපාදාන හැටියට ගත්තාම මේක පංච උපාදානස්කන්ධය හැටියට හඳුන්වලා බුදුදහමේ විස්තර කරලා තියෙනවා පැහැදිලිව. අපි ඊළඟ අසන්නට අවස්ථාව ලබා දෙන්නම් ඔබේ නම කියලා ප්‍රශ්නය අහන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. මම කුඩියන්දලින් අබේරත්න කියලා කෙනෙක් කතා කරන්නේ. ස්වාමීන් වහන්සේ මට මේ අවස්ථාවේදී විශේෂම අවස්ථාවක් ගත්තේ මේ සිංහල ගුවන්විදුලි සේවාවන් අහන අපේ විශේෂයෙන්ම ජාතික ගුවන්විදුලි සේවාවන් අහන අපේ අහන්නේ නැති අපේ සිංහල බෞද්ධයන් පවා ඉන්නටක මොකද විශාල වශයෙන් මානසික විකෘති වෙන ගුවන්විදුලි සේවාවන් තියෙන අතරතුරේ ඒවට නැඹුරු වෙච්ච කාලයක අර පෙරාදීන් කතා කළ ඒකේ මහරුක් මහත්තය ඇතරම අපේ මේ බෞද්ධ වැඩසටහනක් සිංහල වංශය ඇහිම එතුමාට ගෞරවයක් ඇගීමකට මට ලක් කරන්න ඕන මොකද මේ වගේම වැඩසටහනක් අර විදුරු ගණිතය යනවා මේ මාර්ග බද්ධාමුදුරා වහන්සේ විසින් ආරම්භ කරා එදා ක්‍රිස්තියානි බක්තිකතුත් මේ වගේ ධර්මයේ පිළිබඳව අහලා හොඳට අවබෝධයක් ලැබුණේ අය අපි ඇගීමකට ලක් කරන්න ඕනේ අපේ ආම්දුරනේ මේ මම මෙතන කියන්නේ අර අපිට දැන් මෙතෙන්දී ආය පැහැදිලි කිරීමෙන් අර අවුරුදු 5000ක් මේ ධර්මයේ පවතිනවා කියන එක බුද්ධ ශාසනයේ පවතින කියන එක පිළිබඳව එතුමාට යම් ගැටලුවක් තිබුණනේ. ඒ කියන්නේ ඔබ වහන්සේලා පැහැදිලි කරේ මෙතෙන්දී මේ පිළිබඳව හොඳට අධ්‍යයනය කිරීමට නම් තුන්වන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත යුතුයි කියන ආදී විදිහටනේ. ඇත්තරම මම සිංහල බෞද්ධ මම අදත් ඉඳගෙන ඉන්නේ. ඉතින් මට තියෙන්නේ අපි මම නැඹුරුනේ ගොඩක්ම කැමැත්තෙන් තමයි මේ පිළිබඳ අවබෝධය ලබන්න. ඉතින් මෙතෙන්දී අපිට මුලදී මම අතරම ශ්‍රද්ධාව කියන වචනයක් දැනගත්තා. මේ ඈතක දැනගත්ත මම අවුරුදු 40 38 විතර වයසක කෙනෙක්. ඒකට තියෙන ගැටලුව අහන්න. ඔව් අපේ ආමඳුර මට කියන්න දෙන ඒ එතෙන් අර ඒ අයට පැහැදිලි කරනවා ගොඩක් සරලව පැහැදිලි කරනවා හොඳයි කියන එක තමයි මම ගොඩක් මේ ඒ කාරණේ කිව්ලියම කරේ ඔබ වහන්සේලාට තුනුවන්ගේ තුනුවන් කරන්නේ. මම හිතනවා මේ මහත්මයාගේ සත්‍ය තොරතුරු කීම ගැන අපි සතුටු වෙන්නට ඕනේ. උඹ දෙනෙක් තරුණ වයසේදී මේ ආගම දහම ගැන කැම්පරෙන් හිතන්නේ නැහැ. නමුත් ජීවිතේ මෝරනකොට කෙනෙකුට ඕන වෙනවා ආධ්‍යාත්මිකව යම් දෙයක් ගැන හිතන්න ධර්මය ගැන තේරුම් ගන්න. ඒ නිවැරදි මාර්ගයේ තේ මහත්මයා දැනලා තිබෙනවා අපි ගැන සතුටු වෙමු. ඉතින් සරලව විස්තර කරන්න ගියාම සමහර විට බුද්ධ ධර්මයේ යම් යම් කාරණා වල පාවිච්චි කරන වචන සරල නෑනේ. මේ වචන නොදන්න කෙනෙකුට මේක මොකක්ද කියලා ගම්බීව. ඒක නිසා අපි හැකිතරම් සරලව යමක් කියන්න උත්සාහ කරනවා. නමුත් යම් යම් වචන පාවිච්චි කරනකොට ඒකට පర్యాయ වචන සමහරට නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඇත්තටම ගොඩක් දුරට එතනදී අපි ඉලක්ක කරගත්තේ අපේ මුස්ලිම් ශ්‍රාවක පින්නතා පමණක් නෙමෙයි ගොඩක් බෞද්ධයෝ ප්‍රශ්නේ නගනවා. ඒ හැමෝම ඉලක්ක කරගෙන ඇත්තටම මනෝමතය ගැන පැහැදිලි කරනවා. ගැනත් ඊළඟට අර නොපෙනෙන දේවල් පිළිගැනීම පිළිබඳ ඒ අදහසක් මම ඇත්තටම ඉදිරිපත් කළේ අද මේ උපතින්ම බෞද්ධ පින්නතුන් බොහොම දෙනෙක් ඔය වගේ මට මේ සමාජයට ඉදිරිපත් කරනවා ඒ වගේ මතවල ඉන්නවා ඒ හැමෝම ඉලක්ක කරගෙනයි ඒ මම පැහැදිලි කිරීම කළේ ඊටම වටිනවා මොකද අපන්නක ධර්මයේ කියලා එකක් අපිට උගන්ලා තියෙනවා ඇතත් නැතත් යහපත් දේ කරන්න කියලා දැන් අර සුභාෂිතේ වරන්ද ඇතත් නැතත් පරලෝක සුදෙනිනි මහන්ත හලොත් ඉහෙකේ පවුකම් නොකබාන සිත පවුකම් නොකරින්ද පරලෝකයක් තිබුණොත් පෞකම් වල දුක් විඳින්න සිද්ධ වෙයි කියලා. ඔව් ගොඩක් බෞද්ධ බෞද්ධ තුන්තුන් අහන ප්‍රශ්නයක් නේ අපාය දිවි ලෝකේ පේන්නේ. ඉතින් පේන්නේ නැති දෙයක් කොහොමද පිළිගන්නේ කියලා. ඒකට මෙහෙම ප්‍රශ්නයක් මට අහන්න තියෙනවා. අපි නිවන විශ්වාස කරනවානේ. නිවන විශ්වාස කරන්නේ නැත්නම් අපේ බෞද්ධකමක් නැහැනේ. ශ්‍රාවක භාවයක් නැහැනේ. ඒකට අපි නිවන විශ්වාස කරන්නේ නිවන් දැකලාද නැහැනේ. එහෙම දෙයක් එහෙම නිවීමක් තියෙනවා, එහෙම සංසිඳීමක් තියෙනවා, මේ වගේ ධර්මතාවක් තියෙනවා කියලා ලෝකේට බුදුරජාණන් වහන්සේ මතු කළ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකෙට හෙළිදරව් කළ නිසා ඒ කාලයේ වැලිතලාවෙන් මෙහෙල ගියපු ඒ සත්‍ය පෙන්වන්න කරලා දුන්න නිසා තමයි අපි ඒක පිළිගන්නේ. ඒ නිසා ඒ වගේ නොපිනෙන හැමදාමත්ම අපිට සමාජත මේ මේ කෙලෙස් වලින් බරිත හිතකට ගෝචර නොවෙන්න පුළුවන්. නිසා ඉබඳු ධර්මතා පිළිගැනීමේදී බුදුරජාණන් වහන්සේ පිළිබඳ අනිවාර්යම ශ්‍රද්ධාව අපිට වුණා කරනවා. අනික දැනනම් මේ සියල්ලම නිර්මාණය වෙලා තින්නේ නිෂ්පාදනය වෙලා තින්නේ පරමාණු වලින්. පරමාණු අපිට පේන්නේ නේ. ඒක එහෙම නෙමෙයි ඒක නෙමෙයි කියන්නේ. අපේ මහත්තයා මම හිතන ගොඩක්ම දේ මරණය ගැන අපේ මේ ਵਿਚාරශීලීත්වය යන්නේ ඉස්සෙල්ලා අපේ ජීවත් වීම ගැන බැලුවොත් මරණය පිළිබඳ තියෙන ප්‍රශ්න අපි නෙදී කියලා. එහෙමයි. මොකද අපි ජීවත් වෙන පුද්ගලයෙකුට සාපේක්ෂව නම් මරණය කියන අදහසක් අපි ලබන්නේ දකින්න අත්විඳින්න හොයන්නේ මරණය කියන මරණයෙන් පස්සේ ලැබෙන ජීවිතයකට ගැන හොයනවට වඩා ජීවත් වීම තමයි ගැන හෙව්වේ මම හිතනවා මරණයෙන් පස්සේ තියෙන ප්‍රශ්නේ කලම නැති අපිට කියලා. එහෙනම් දැන් ජීවත් වෙන මිනිස්සයා අපායට යන වැඩ නම් කරන්නේ එයාට ඉතින් අපාය ලැබෙන්නේ ඒක ඇත්තමයි බුදුරජාණන් වහන්සේ හොඳට ඔය සම්බන්ධව පෙන්වනවා සංයුතනිකා අනුරාධ කියන සූත්‍රයේදී. සත්‍ය මරණ මත උපදී සත්‍ය මරණ මත උපදින්නේ නැද්ද සත්‍ය මරණ මත උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන්ද කියලා අහන මේ ප්‍රශ්නේදී බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ අහන සත්‍ය කවුද? රූපේද? වේදනාවද? සංඥාවද? සංකාරයේද? විඥානයේද? එහෙනම් මේ ටික ඔක්කොමද? එහෙනම් මේ ටික පිටක්ද කියලා මේ වගේ ජීවත් විද්‍යාවේ මෙහෙම ධර්මතාවයක් නොලැබෙනකොට මරණයෙන් පස්සේ ලැබෙන කෙන කවද්ද කවතාවක්ද කියලා නේද ඒ වගේ ඒක කොහොම හරි වහන්ස ජීවත් වෙන කාලයේ අනුරූප දෙයක් මිසක් ඊට බාහිර දෙයක් ලැබෙන්න දෙයක් නැහැ මේ මේ වගේ අදහසකුත් මට මතක් වෙනවා ජීවිතුන්තර ඉන්න කාලේ හීනෙන්වත් නොසිතන නිවනක් සමහර මරුණට පස්සේ බලාපොරොත්තු වෙන කෙනේ අනිච්චාවද සංඛාරා නිවන්තද දේවා කියලා දැනීම ගන්න වෙන්න බෑනේ නේද ජීවිතුන් අතර ඉන්න කාලේ හීනකින්වත් හිතපො නැති නිවන මරුණට පස්සේ ආට කවදාවත් ලැබෙයි කියලා හිතන්න බෑ එහෙනම් ඒක ටිකක් ගැඹුරු ප්‍රශ්නයක් මුලක් සාකච්ඡා කළ යුතු කරණක් අපි හිතන අවස්ථා දෙකකදී අපි සාකච්ඡා කළා අපි ඉන්න රසන්නට අවස්ථාව ලබා දෙන්නම් කරුණාකරලා ඔබ ඒක කියවහන්න මම තිල්ලල්ලේ සනන්දා මට ඕනකම තියෙන්නේ මේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවයි, ක්ලේශ පරිනිර්වාණ ධාතුවයි, අනුපදා පරිනිර්වාණ ධාතුවයි, සෝපාදිශේෂ පරිනිර්වාණ ධාතුවයි ගැන පොඩි හැඳින්වීමක් කරගන්න. ඔබ වහන්සේලාටත් මේ මහාචාර්යතුමාට සේවන් සරණයි. සුනන්දා නැතිනේ ඔහොම හතරක් ගැන අපේ හඳුරෝ බණට කිව්වද? මම හිතන්නේ වටන් යන්නේ දෙකයි. කයිනාච පොඩ්ඩක් මේක පැහැදිලි කරලා දෙන්න. ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කළා සූප විශේෂ. ඇත්තම මම ඉස්සර සූප විශේෂ කියන වචනේ බෙදන්න මොකද අද ගොඩාක් දෙනෙකුට ප්‍රශ්නයක් ඇති තැනක් මේ උපවිශේෂ කියන්නේ. උපාදාන ශේෂයක් කිව්වත් වැරදි. කෙලෙස් ශේෂයක් කිව්වත් වැරදි. මෙතන මේ කරුණ ඉස්සර බලන්න ඕනේ උපදි කියන වචනේ බෙදනවා. කාම උපදි, ඛණ්ඩ උපදි, ක්ලේශ උපදි, අභිසංස්කාර උපදි කියලා මේ උපදි කියන වචනේ බෙදනවා. ඊට පස්සේ මේ කාම උපදි, ක්ලේශ උපදි, අභිසංස්කාර උපදි කියපු මේ උපදි ටික රහතන් වහන්සේට දුනුයි. නමුත් ස්කන්ධ ඛණ්ඩ උපදී කියන එක ඉතුරුයි. ඒ නිසා උපදිශේෂයක් තියෙන නිසා සෝපදිශේෂ කියනවා. මේ සෝපදිශේෂ කියන තැනත් ක්ලේශ පරිණිරවාණය කියන තැනත් දෙකම නම් දෙකක් මිසක අර්ථ එකයි. අර්ථ වශයෙන් එකයි. ඊට පස්සේ නිර්පදිශේෂ කිව්වත් අනුපාදහ පරිණිරවාණය කියලා කිව්වත් ස්කන්ධ පරිණිරවාණය කියලා කිව්වත් අර්ථ ඒකයි නම් වශයෙන් විතරයි වෙනසක් තියෙන්නේ. එතකොට අපි මේක ටිකක් විස්තර කරන්න පුළුවන් මට අපිට කාලය ඇති වෙයි. නෑ මේ තුන් විතර කියන්නේ. තව ප්‍රශ්නයක් අහලා ඉන්නවා. එහෙනම් අපි ප්‍රශ්නයක් කරමු. ඒක නිසා මේ ස්කන්ධ පංචකයේ සහිතව ක්ලේශ පරිණිරවාණය කරලා ඉන්න රහතන් වහන්සේ ගැන හඳුන්වන්නේ සෝපාදිශේෂ. සෝපාදිශේෂ. සෝපාදිශේෂ කියන්නේ කෙලෙස් දුරු කළා පෙර සලයි පවතිනවා. පෙර කෙලස් ටික නිකා හටගත ස්කන්ධ ටික විතරක් පවතිනවා. ඒකත් ඉවර වුණාම මරණයෙන් පෙර නිර්වාණයෙන් මේ නිවිල ගියා කියලා කියනවා. පහනත්මන වගේ මොකවත් ඉතුරු වෙන්නේ නැහැ කියන අර්ථය. ස්කන්ධ මම හිතනවා ඒක මේ ගැඹුරු ගැටලුවක් වුණත් සනන්ද මහත්මිය ප්‍රමාණවත් පැහැදිලිකටපත් වෙන්න ඇති කියලා. මෙහෙම නිර්වාණයටපත් වෙච්ච පුද්ගලයන් ගැන අපි දන්නා දේ ඊටම සල්පයයි. නමුත් අපිට පැහැදිලි ස්කන්ධ පරිනිර්වාණය කරන තුරු බුදුහාමුදුරු ජීවත් වුණා. රහතන් වහන්සේලා ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන කාලේ උන්වහන්සේලාට මේ ස්කන්ධ පරිහරණය කිරීමේ සමහර දුෂ්කරතා ඇති වෙනවා. පිපාසය කියන්නේ ස්කන්ධ පරිහරණයෙන් වෙන දුකක්. කුසගින්න කියන්නේ ස්කන්ධ පරිහරණයෙන් වෙන පීඩාවක්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ මේ ස්කන්ධ බර බහා තැබීමෙන් තමයි උන්වහන්සේ සම්පූර්ණයෙන්ම සියලුම නිර්වාණයට සමීප වෙලා ඒ වගේම උන්වහන්සේ පිරිනුවන් පෑවා කියලා අපිට කියන්න පුළුවන් වන්නේ. මුලදී අපි කතා කරන සෝපාදිශේෂ නිර්වාණය කෙලස් නිරුද්ධ කිරීම ස්කන්ධයන්ගේ නිරුද්ධ කිරීම තමයි අනුපාදිශේෂ නිර්වාණය හැටියට උපතනක ධර්මයේ සඳහන් කරන්නේ. දැන් පහනට ඇවිලෙනවා මේ පහනට කලින් පුරුෂයෙක් කලින් කල තුලිටුරි දානවා. මේ නිසා මේ පහන ගොඩක් දුර ඇවිලෙනවා. යම්කිසි කලකදී මේ ඇවිලෙන ගිනි ආදීනව දැකලා යම්කිසි පුරුෂයෙක් තෙලුයි tire නැවත නැවත දැමීම නතර කරනවා. මේ තෙලුයි tire නැවත නැවත දැමීම නතර කිරීම වගේ තමයි මොකද්ද මේ ක්ලේශ පරිණිරවාණය කියන්නේ. ඊට පස්සේ යම් තෙල් ටිකක් හෝ තිරයක් තිබුණා නම් තිබුණු ටික නිසා පහන් දැල්ල ඒකත් විතරයි ඇවිලෙන්නේ. ඊට පස්සේ තෙලු tire දැමීමත් නතර කළා තිබුණු තෙලුයි tire ටික දැවිලා ගියා මේ පහන නිවිලා යනවා. මෙන්න මේක බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකට ඉති අවස්ථා දෙකක් අපිට හම් වෙනවා තෙලු ඉතිර වෙනවට නොදාන බවකුත් තියෙනවා තිබෙන ටික ගිවිලා යන බවකුත් තියෙනවා මේක තමයි අපි අර එහෙමයි දැන් අපේ මේ නන්සිර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු කරුණක් ඉතාම වැදගත් බුදුහාමුදුරන්ගේ චරිතයේ අවසාන කාලයේ පරිණිරවාණයට කිත් වෙනකොට මේ පංචස්කන්ධය නිසා කොච්චර දුක් විඳද කියන එක බුද්ධ චරිතයේ තියෙනවා. පිපාසා හැදිලා, අසනීප වෙලා, ඇවිද ගන්න බැරි කප්පටපත් වෙලා මේ පංචස්කන්ධය නිසා උන්වහන්සේ ඒ අවසාන කාලයේ විඳ දුක ඒක කෙලෙස් කරහිත වුණත් සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ උනා ස්කන්ධ පංචයේ තියෙන තාක්කල් ඒ යම් යම් තත්ත්වයන් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අර ප්‍රමත්තන් මට පොඩි අදහසක් ඉදිරිපත් කරන්න තියෙනවා. අපි ටිකක් මේක මේක මේ කෙලස් කියන අදහසෙන් ගත්තොත් වැරදි. නමුත් පංච උපාදානස්කන්ධය කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරපු තැන පොඩ්ඩක් ටිකක් ਵਿਚාරශීලීව කවුරුත් බැලුවොත් හොඳයි කියලා මට හිතෙනවා. මේකේ යථාර්ථය බුදුරජාන් වහන්සේ දුක්ඛ සත්‍යය පෙන්වනකොට කෙලස් නොයදුණු අර්ථයකින් කෙලස් තුල කෙලස් ඉදන්න පුළුවන් කියන පරිසරයකින් පෙන්වුවා මිසක මොකද පංච උපාදානස්කන්ධය කියන තැන කෙලස් පහගතවම කියනවද නැද්ද කියන එක ගැන අපි විමසිය යුතුයි මේ මේකෙන් අදහස. අදහස කලින් පැහැදිලි කළා ඒක තමයි හොඳට සාසව තත්වයක්. අන්න ඒකනේ සාසවා කියන කරුණෙන් මොකද පංච උපාදානස්කන්ධය කියන දේ සාසවයි කියලා කියන්නේ. සාසවයි කියලා කියන්නේ ආශ්‍රවෙම නෙමෙයි. එහෙමයි. ඒකට උපාදාන නියය කියන්නේ උපාදානය එහෙම නෙමෙයි. එතකොට මෙන්න මේ වගේ ටිකක් ආගෙත් ඒ ගැඹුරින් හදාරිය යුතු ධර්මතාවයක් තියෙනවා කියලා අපි ටිකක් තේරුම් කරගත්තොත් හොඳයි කියන්නේ. අපි අවසාන ප්‍රශ්නය අපි අවස්ථාව ලබා දෙමු. වේලාව අවසන් වෙගෙන යන නිසා ඔබේ ප්‍රශ්නේ ගෙටින් අහන්න. මම වීරසිංහ හොරන් කතා කරන්නේ. අතිගරුණීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න අපි හරිම ආසයි. මට මතකයි ගිය මාසෙත් මේ වගේ මිහිරි ධර්ම දේශනාවක් දේශනා කළා. අද අතරින් මේ දුක ගැන ඉතාමත් විස්තරාත්මකව ධර්ම දේශනා කළා. අපි හරිම ආසයෙන් අහගෙන හිටියේ. නමුත් ස්වාමීන් වහන්සේ මේ දුක අවබෝධ කරගන්න ඔය ආකාරයෙන් කරන්න බෑ. මම සාමාන්‍ය සායක නැහැ. ඒක අපි පොළොවේ ඉඳගෙන අහසේ අල්ලන් හදන වගේ දෙයක්. දුක අවබෝධ කරගන්න නම් තින් ගැඹුරු ධානයකට ගිහිල්ලා එතනින් දැන් තමයි ඒක පටන් ගන්න ඕනේ. ඒ ස්වාමීන් වහන්සේ මේ ධානය ගැන කතා කරනකොට ස්වාමීන් වහන්සේලා කියන්නේ ඒක ගැන කතා කරන්න එපයි කියලා. ඇත්ත වශයෙන්ම මේකට ගැටලුවක්. ඒකෙන් දන්නේ කොහොමද අපි ඒකෙන් මේ මේ අවබෝධ ඇති කරගන්න කියලා කරුණා කියලා අපිට පැහැදිලි දෙන්න. අපිට මිනිත්තුයි ඒ කාලේ ලැබිලා තියෙන ඒ නිසා ඉතාලම කෙටියෙන් අපේ අඳුරේ නැගෙන ධ්‍යාන ගැන උනන්දු වෙන්න එපා කියන අදහසක් ප්‍රකාශ වුණා වගේ මට ඇහුනේ. <laughs> නෑ එහෙම කරන කටයුත්තකින් ධාතු ගොඩක් දුරට බැලිය යුතුයි. සෝවාන් සකදාගාමි කියන අය කාම ලෝකෙත් ඉන්නවා කියන කරුණ අපි අමතක නොකළ යුතුයි. මොකද ප්‍රථම ධානයේ එහා පැත්තේ රුපි බ්‍රහ්ම ලෝකවලයි උපදින්නේ. නමුත් හැමෝම ධාන නැතුවත් මාර්ගඵල ලැබපු අය ඉන්නවා. හැබැයි අපි මමත නොකළ යුතුයි. මාර්ගඵල ලබන අවස්ථාවට ධාන මට්ටමේ සිත් පහළ විය යුතුයි. විතක්ක විචාර පිටි පිටි සුඛ එකඟදා කියන ධානාංග පහක් යෙදෙන මට්ටමේ නීවරණ ධර්ම දුරු වෙච්ච සිතකින් තමයි මේ ධර්ම අවබෝධ කළ යුත්තේ. නමුත් ධානය සහ මේක කාලේ මන්දිමර විස්තර කරන්න ධානය සහ ධාන අංග කියන කාරණාව අපි පටලවාගෙන ගොඩක් මට හිතෙන්නේ. කුසල් සිතක කාමවචර කුසල් සිතක ධානංගය දෙන්න පුළුවන්. එහෙම නැහැ හඳුන්නේ මම හිතනවා ඒක ටිකක් ගැඹුරින් කරගන්න සිතාම හොඳින් මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමට ධර්ම දේශනාවත් පැවැත්වීමේ විශාල සේවයක් අපේ රටේ ජනතාවට කළා. ඒ වගේම වේදිකේ නම් සුලින් පාන් වහන්සේත් මේ ධර්ම සාකච්ඡාවට හොඳින් සහභාගී වුණා. විශේෂයෙන් නැවතත් මතක් කරනවා නොපෙනෙන ලෝක සබෑතතු කියන ග්‍රන්ථය ගැන උන්වහන්සේගෙන් යමක් විමසලා ඔබට දැනගන්න පුළුවන් වේදිනී නන්ද සීල හිමිපාණන් වහන්සේ නා වූ නාරණ්‍ය සේනාසනේ 500කම කියන ලිපිණයෙන් ඒ වගේම ප්‍රාණඝාතයෙන් වළකිමු කියන පොත ලබා ගන්න කැමැති අය මොරගොල්ලේ සුමන යෝගී හිමියන්ගෙන් විමසන්න ශ්‍රී රෝහණ යෝගාශ්‍රමයේ පුහුල්වැල්ල අද දවසේ මේ වටිනා ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙමින් අපි සිදු කරගත් පිනක් ඒ වගේම ඔබ සිදු කරගත් පිනක් අපි සතුටින් අනුමෝදන් කරවමු මේ කටයුතු සාර්ථක කරගන්නට සම්බන්ධීකරණ කටයුතු වලින් අපට සහයෝගය දක්ව සහකාර අධ්‍යක්ෂක ආගමික වැඩසටහන අංශයේ අස්ත්‍රික චන්ද්‍රසෝම මහත්මයා තාක්ෂණ සහාය අපට ලබා දුන්නේ සුසන්ත කරුණාසිංහ මහත්මයා නිෂ්පාදනය කළේ උපාලි මාරසිංහ මහත්මයා මේ සහෝදරයන් හැම දිනටත් අසා පින්ස සිද්ධ කරගත්ත ඔබටත් මේ සහභාගීව අපට මේ පින් කර ගැනීමට උදව් කරපු අපේ ගරුතර ස්වාමීන් වහන්සේලාටත් ඔබ හැමටත් තෙරුවන් සරණින් යහපතක්ම සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ ධර්ම සාකච්ඡාව මෙයින් සමාප්ත කරනවා.